එහෙමයි ස්වාමීන් වහන්සේ තව කරුණු දෙකක් පැහැදිලි කරගන්න තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා ඉද්ධිපාද ගැන. ඔව්. ඒකට යම්කිසි පුද්ගලයෙකුට ධාන තත්ත්ව අත්දකිනකොට ඒක වශී කලේ නැතත් යම් යම් විශේෂ හැකියාවන් ඇති වෙන්න පුළුවන්. මෙහෙමයි දැන් ධානය වශී කරගත්තේ නැතිනම් ඒ තනත්තාට පවතින චිත්ත සමාධිය පමණයි. චිත්ත සමාධිය කියන එක අපට ඒ ඒ මොහොතේ ක්ෂණිකව ධර්ම අවබෝධ කරන්න උදව් වෙනවා. හැබැයි ඒකාග්‍රතාවයට සමවැදී බොහෝ කාලයක් රඳා පවතින්නට පුළුවන් වෙන්නේ ධාන කියන මට්ටමට වශී කරගත්තොත්. ධාන කියලා කියන්නේ ඇත්තටම සමාධියේහි වශීභාවය. එතකොට මේ වශීභාවය කියලා කියන්නේ කැමැති තරම් වෙලා ඒ සමාධිසිත පවත්වන්න පුළුවන්. කැමැති වෙලාවක නැගී සිටින්න පුළුවන්. කැමැති විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. කැමැති විදිහට යොදවන්න පුළුවන්. අන්න ඒක තමයි වශීභාවය කියලා කියන්නේ. දැන් සමාධිය තිබුණට ඒ වශීභාවය ඇති කරගත්තේ නැත්නම් එයාට ඕන ඕන විදිහට සමාධිය හසුරවන්න බෑ. ඒක තමයි මේ ධානයේ හිත සමාධියේ තියෙන වෙනස. සමාධිය සමාධියම තමයි. හැබැයි සමාධි සිත හසුරවන්නට නම් අපි ඒක වශී කරගන්න. ඒ වශීකృత භාවය තමයි අපි ධානය කියලා හඳුන්වන්නේ. වශී කරගත්තාම තමයි ධානය පාදක කරගෙන ඊළඟට කරන જાතිය අපිට කරන්න පුළුවන් වෙන්නේ. ස්වාමී ස්වාමීන් වහන්සේ දැන් ධානය ලැබපු කෙනෙක් කුට ධාන ලැබුවට පස්සේ ඒ කාලය ඇතුළත වශී කරන්න ඉස්සෙලා අපි හිතමු එයා ඒ කාලේ ධාන වශී කරනවා කියන්නේවත් මොකද්ද කියලා දන්නේ කියලා එතකොට එයාට දැන් ධාන වශී කරනවා කියන එක නෙමෙයි ඒකට ගැලපෙන්නේ සමාධිය තමයි වශී කරන්නේ පස් ආකාරයකින් එම වශී කරගත්තාම තමයි එතනත්තාට ඒ අදාළ ධානය කියන තැන පිහිටන්නට පුළුවන් වෙන්නේ. එතකොට දැන් දැන් ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරපු තරමට නැති වුණාට ඉද්ධිපාද යම් යම් ප්‍රමාණයට වශීකලේ නැතත් එයාට ඇති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන් අනිවාර්යයෙන් දැන් අපිට මේ හැම ගුණයක් තුළම විශේෂ කෞසල්‍යයක් විශේෂ හැකියාවන් අනිත් අයට නැති විශේෂතා අපි හැම කෙනෙක් තුළම අවදි වෙන්න ගන්නවා මේ ගුණ ප්‍රගුණ කරනවා. ඉතින් ඒ විශේෂතා නඩත්තු කරගන්න පවත්වා ගන්නට තමයි අපි ඒව වශී කරලා වෙනම අභ්‍යාසගත වෙන්නේ. ඒතර අභ්‍යාසගත වීම තුළ ඒක අපට අවශ්‍ය විදිහට හැසිරීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් හසුරවන්න පුළුවන් උනත් බැරි උනත් ඒ සුවිශේෂ ගති ලක්ෂණ මේ ඕනෑම අවස්ථාවක ප්‍රකට වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් පොඩි ගැටලුවක් තියෙන්නේ ඒ සුවිශේෂ කෞශල්‍යයන් එක්කලා. ඒ කියන්නේ අපි කිව්වා ඉන්දිය ලෞකික ඉන්දිය ලෝකෝත්තර ඉන්දිය කියලා දෙආකාරයි කියලා. ඒ ලෞකික ඉන්දියත් එක්කලා අපි පැටලුණොත් ඒ ඒකත් එක්කලා පටලවීම අපට බාධකයක් වෙන්න පුළුවන්. එතනින් එහාට අර මේ ලෝකෝත්තර ඉන්දියට පැමිණෙන එහෙමයි. අන්න එතන අපි පරිස්සම් ඒක පැහැදිලි. ඒක තේරුම් ගන්න මත.